තේරුම් අරගන්නකොට මේ යෝගාවචර තේිනවා තමයි පටන් ගත්ත මූල කර්මස්ථානේ රූපාකාර ලක්ෂණ නැහැ තියෙන 100%ක්ම නාම ධර්මමයි. එතකොට තේරුම් ගන්නවා එහෙම නැත්නම් නාම ධර්මයක් වශයෙන් Tamanට ඇතිවෙච්ච බය. Tamanට ඇතිවෙච්ච මේකේ නීරස ගතිය. Tamanට ඇති වුණා වූ මේකේ ඒකාකාරී ගතිය. Tamanට ඇති වුණා වූ බය ගතිය, අසරණ ගතිය, වක්කාරයට එන වගේ ගතිය. කරන කරන දේ වරදිනවා දෝ කියන ගතිය ගොඩාක් එන්න පටන් ගන්නවා. ඒවත් ගුරුතුන් හරියට වාර්තා කරලා ගුරුපදේශ අනුව දිගේ යනකොට තේරෙන පටන් අර ගන්නවා මේ කොච්චර නාම ධර්ම වේවා රූප ධර්ම වේවා ඍජු ධර්ම වේවා වංචනික ධර්ම වේවා හරියට නම කියලා මෙනෙහි කරන්න පුළුවන් මොන්නම දෙයකටවත් මොන්නම ක්ලේශයකටවත් මේ මෙනෙහි කිරීමේ යන්ත්‍රයත් එක්ක රණ්ඩු කරන්න බෑ හරියට මෙනෙහි කරන්න පුළුවන් නම් නිදිමත වුණත් කම්මැලිකම වුණත් ඒකාකාරීකම වුණත් බය වුණත් අසරණ ගතිය වුණා. ඕන දෙයක්. හරියට වීදුරුව පැටලා තියෙන දූවිලි පන්තියක් පිහලා දාන්න වගේ මෙනෙහි කිරීමෙන් පියන්න පුළුවන්. ආ නෙතෙන් යනකොට තමයි මේ යෝගාවචරයට හිතක් ඇති වෙන්නේ. මේ විදිහට පියපිය මේ විදිහට මකමක සුද්ධ කරමින් මේ වීදුරුව පවතින වෙලාවේදී මත්තර මේ පස්සේ කෙලෙස් කවදාකවත් නොයන තනක් මට නැත්තම් මේ කරපු කරණේව නිසායි වර්තමානයේ සතිය නැති නිසායි තමයි මට මේ බාධා තියෙන්නේ. කවදාකවත් කෙලෙස් නැති තැනකට මට යන්න නැත්තම් කියලා මේ සියලු රූප දැකීම කියලා කියන්නේ මහානායක් කරදරයක් වදයක්. ශබ්ද ඇහිම කියලා කියන්නේ කන පීරි ගෑමනක් කරදරයක්. ගන්ධ රස බලනවායි කියලා කිව්වහම එකක්. කයට පහස ලබනවායි කියලා කිව්වහම කටුවනිනා වගේ වැඩක්. හිතට හිතවිලි කියලා කිව්වහම ඒක දූවිලි පාරක අඩුවක් අතකට අරගෙන යනවා වගේ මේක ඇවිසිල්ලක්. මේ වගේ තොර වූ හිතේ ප්‍රකෘති తত্ত্বය, tempat తত্ত্বය මට නැත්තම් කියලා මේ වගේ නිදීමේ ආසාවක්. දැන් මෙතෙක් කල් කෙරුවේ රූප වැඩියෙන් දකින්න ලැබේවා, ශබ්ද අහන්න ලැබේවා, ගඳ ගොඩක් ලැබේවා, රස ಜಾති ගොඩක් ලැබේවා, කායට පහස ලැබේවා, මට හිතවිලි බොහෝ වේවා කියන අදහසනේ. කාම ලෝකයේ කියලා කියන්නේ මත අතෙන් යනකොට තියෙන අය වගේ තියෙනා වූ වද දෙන ගතිය. නැත්නම් පෙළන ගතියකට කියන්නේ. තවන ගතිය මේකේ කියන්නේ. ඒකේ දිවේ සංකරව බද දෙන ගතිය කවදාකවත් එකම දේ දෙපාරක් වෙන්නන්නේ නැති ගතිය කිය මේ දුක සත්‍යයතාව පීලනට්ටෝ සංතාපනට්ටෝ සංකතට්ටෝ විපරිණාමට්ටෝ කියලා පෙළනව තවනව බොහෝ දේවල් එකතු වෙලා සංකතයක් ගොනුවකින් මේක සිද්ධ වෙන්නේ කවදාකවත් එකම දර්ශන තලයේ දෙසරයක් පෙන්වන්නේ නැහැ එහෙනම් මොකද්ද මේක අපි මම කියලා ගන්නෙ මොකද්ද මම දැක්කා කියලා ගන්න කියලා මිදීමේ කැමැත්ත එනකොට ඒ යෝගාවචරයට මේ සතිය පුදුම අර කියන ගැම්ම අර කියන Java ආවට පස්සේ විස්තර කරන්නේ පොතේ ඥාතංච ඥානංච උගෝපි විපස්සතිය. අරමුණක් තියෙනවනම් අපි හිතනොත් වේදනාවක් දැනෙනවා නැත්නම් මූල කර්මස්ථානයේ වැටෙනවා එහෙම නැත්නම් සද්දයක් ඇහෙනවා කියන අරමුණ මෙනෙහි වෙනවා. ඥාතය දැනගන්නවා. ටික වෙලාවක් යනකොට මේ මෙනෙහි කරන හිතත් ඊගාව හිතෙන් මෙනෙහි වෙන්න පටන් ගන්නවා. ඥානය මෙනෙහි කරන ඥානයත් ඊගාව හිතෙන් මෙනෙහි වෙන්න පටන් ගන්නවා. ඥාතියක් ඥානයක් කියන දෙකම විපස්සනා වෙන්න පටන් අරගත්තට පස්සේ යෝගාවචර තියෙන මේ තර්ක මනසකට එහෙම නැත්නම් මේ ලීනිය ඍජු යන ගමන් මාර්ගයට මේක විස්තර කරන්න බෑ. මේක හරියට කියනවා නම් දියමන්තියක් තමා විසීම තමන්ම කපන්න හදනවා. කඩුවක දෙන ඉතාම ලෝකේ තියෙන හයියම කඩුවේ මොනත ඒ කඩුව විසීම කපන්න හදනවා. ඒ නිසා අටුවා පිළිගන්න පැහැදිලිව කවදාහකවත් ඒ හිතට ඒ හිත විපස්සනා කරන්න බෑ. නමුත් මේ සතියේ තියෙන සුඛනාම්‍ය භාවේ සතියේ තියෙන උප්පරීම ක්‍රියාශක්තිය කොච්චරද කියලා කියනවනම් ඉස්සෙල්ලා හිතේ පැවතිච්ච සතියක් නැත්නම් අරමුණ මෙනෙහි කොට දැනගන්න ඥානයත් ඊ ගාව මෙන හිත කිසිම ඉඩකට අතරකට අන්තරයකට ඉඳ නොතබ වහාම මෙනෙහි කරන්න පටන් අරගත්තට පස්සේ මේ මෙනෙහි කිරීමේ ජවය මෙනෙහි කිරීමේ වේගය පුදුමාකාර දැනගලා යන පටන් ගන්නවා. එතකොට යෝගාචරය තියෙනවා මේ අවස්ථාවේ පවතින සතිය අපි අර වැටි වැටි නැගිට නැගිට හදපු සතිය නෙවෙයි. බොජ්ජංග සතියක් ඇවිල්ලා තියෙන්නේ. ඒ වෙලාවට සමාහලාට කල්පනා වලට වැටලා විනාඩියක් දෙකක් ගියත් කවදාකවත් භාවනාවට බාධා කරන්නේ නැවතත් ගෙනල්ලා අරමුණට වැටෙනවා. තමයි හොඳට තියෙනවා අහවල් තැනදී මම මෙන්න මේ විදිහේ නොගැලපෙන හිතවිල්ලක් ගත්තා ඒ හිතවිලි නිසා මෙච්චර දුර හිතවිලි දිගේ ගියා දැන් මගේ හිත හිතවිලි කැඩුනා අරමුණට ආවා හරියට කාබන් කොලයක් කියලා ලියුප එකක් වගේ යටපැත්ත උස්සලා බලනකොට හොඳට දෙනවා මෙච්චරක් දුර ලියවිලා තියෙනවා මෙච්චරක් නැහැ අන්න ඒ තරමටම අරමුණ විතරක් නෙමේ අරමුණ බලන හිතත් ඊගා වෙන හිතෙන් දැක ගන්න පුළුවන් තරමට මේකට කියනවා පටිවිපස්සනාව කියලා පටිවිපස්සනාව සිද්ධ වෙන්න පටන් ගන්නවා අන්න එතෙන්දි විතරමයි උතෙන් ගියාට පමණමයි යෝගාවචරයට මේ විපස්සනා උපේක්ෂාව කියන එක ඇති කරන්න පුළුවන් වෙන්නේ. ඒක තමයි මේ පොච්චංග ධර්ම වල අවසාන පෙන්නන්නේ සති සම්පොච්චංගේ ඉවර වෙලා අන්තිමට කෙලවෙන උපේක්ෂා සම්පොච්චංගේ. ඒ උපේක්ෂා සම්පොච්චංගයට යනකොට ඒක ධර්මතාවයක් මිස යෝගාවචරය ඇති කරපු දෙයක් නෙවෙයි. ඇති වෙන දෙයක්. ඒ ඇති වෙන දෙයට හේතුව මොකද්ද? සතිය නැති වුණත් හිත කම්ප වෙන්නේ. මොන අකුසල ධර්මයක් නැත්නම් මොන පමාවක් මොන නීවරණයක් ආවත් හිත සම්පාන වෙන්න නිසා හිතේ එදිතර ගතිය හිතේ අදිෂ්ඨාන ශක්තිය හිතේ අදිතා චිත්ත ශක්තිය දිනුනෙට පටන් ගන්නවා මේ චිත්ත ශක්තිය වැඩෙනකොට යෝගාවචරයට තමන් ගැනම තමන්ට සද්ධාාවක් ඇති වෙනවා මම ඇවිල්ලා තියෙන්නේ මොන්න තරම් තේරුම් බේරුම් ඇති තැනකටද කියලා තමන්ගේම භාවනා පිළිවෙල සද්ධාාවක් ඇති වෙනවා ඒ වගේම මේ මෙතෙක් ඇති කරන්න හදන ආතාප විරිය කියන එක විරිය කියන ක්‍රියාපදයේ ඉක්මවලා වීරයෙක් කියන නාමපදයට හැරෙන්න පටන් ගන්නවා. ඕනම දෙයකට ජීවිත පරිත්‍යාගයේ ඉදිරියට යන්න පුළුවන් තරම් මේ භාවනාව වෙනුවෙන් ඕන දෙයක් හැප කරන්න පුළුවන් තරමට වීරත්වයකට එන්න පටන් ගන්නවා. ඉස්ලාම තියෙන එක අපි සූරකම කියලා කියනවනම් මෙතෙන්දි වීරකමට එන්න පටන් ගන්නවා. මේ වීරකම ධීරත්වයටපත් වීම තමයි. බුද්ධජානනාථ කියන්නේ සාතන් වහන්සේට දීරත්වයේ කියලා. වීරයකම කියලා කියන්නේ තමන්ගේ ශිල්ප. පුංචි පුංචි ශිල්ප දන්නා එක එකනේ තම තමන්ගේ වැඩේට. ඒ සූරත්වය අපි හුරු බුහටිකම් කියලා කියන්නේ සූරකම්. ඊට පස්සේ වීරකම් කියලා කියන්නේ ඒ තමන්ගේ දක්ෂකම තමන්ගේ සමාජයට දීමට දක්ෂයි. තමන්ගේ සමාජයේ දුකටපත් වෙච්චාම ඒ තමන්ගේ සූරකම පාවිච්චි කරලා සමාජය ගොඩ ගන්න පුළුවන්. ධීරයා එවැනි සමාජ සේවාවකටවත් ගිහිල්ලා තමන්ගේ වැඩ බාධා කරන්නේ නැතුව සමාජයට වීරිය වැඩ කරන ගමන් තමන්ගේ ගැලවුමත් ඉෂ්ට කරගන්න. ආනේ වීරත්වයේ කියලා වීර පුද්ගලයේ ධීරත්වයටපත් වීමට නම් මෙන්න මේ සතියේ තියෙන මේ පුදුම පදම සතියේ තියෙන පොළවේවත් කැඩෙන්නේ නැති ගතිය. කොයි අතර නමත් කැඩෙන්නේ නැති ගතිය සුකනම් මේ ගතියට එන්න පටන් ගන්නවා. ආනිතෙන් දෙනකොට තමයි යෝගාවචරයට මේ සද්ධාවෙන් වීරිය ඇති කරන්න හැටි. ඒ වීරිය මෙතෙක්කල් නොතිබිච්ච ආකාරයේ මේ සාමාන්‍ය ටිකක් ආඩිය දැම්මට ගැහුණට කඳුළු ටිකක් ආවට මధుරෙක් කෑවට මොන්නම දෙයකටවත් නැස කරන්න බැරි විදිහේ වීරයක් වෙනවා. එතකොට එන සතිය තමයි මේ අඛණ්ඩ සතිය කියලා කියන්නේ. මනාකොට පිහිටි සතිය කොච්චරද කියනවනම් සතිය නැති බව සතියටම වැටහෙනවා. එතකොට එන සමාධිය ඒකාන්තෙම ක්ෂණික සමාධිය. කවදාකවත් සමත සමාධිය නෙවෙයි. කණමත්තත් හිතිකෝ සමාධි. කණමත්ත කියලා කියන්නේ ක්ෂණමා ඒ චිත්තක්ෂණේ හරියටම හිත පහළ වෙනකොටම ඒක සතියට අහු වෙලා ඉවරයි. ඒත් එක්කම ඉස්සලා හිතේ තිබුණු සතිය ඒකට සම්බන්ධ වෙනවා. ඉස්සලා හිතේ තිබුණු සමාධිය ඒකට සම්බන්ධ වෙනකොට ක්ෂණ මාත්‍ර වශයෙන් සතිය පිහිටනවා. අදාගෙන තිබුණු එකම අරමුණක බොහෝ වෙලා හිත පැවැත්වීම නෙවෙයි අරමුණ කොච්චර වේග වුණා සතිය තියෙන ඊගාකේ සතිය නැහැ නැති බව දන්න. සත්‍යයක් ආව සත්‍යව බව දන්න. අරමුණට ගියා ගිය බව දන්න. එතකොට මේ හිත කඩන්න බැරි පුදුමාකාර ක්ෂණ මාත්‍ර සමාධියකට යනවා. ඒ වගේම මේ වෙලා වෙනකොට ක්ෂණ මාත්‍ර සමාධියට ක්ෂණික සමාධියට චිත් කණික චිත්ත ඒකාග්‍රතාවයට එනකොට ඒ හිතක පලාතකට නීවරණයකට එන්න බෑ. ආරම්මනේ නිරන්තරං ඒකාකාරේන පවත්තමානෝ පටිපක්ඛේන අනබිභූතෝ චිත්තං අප්පිතෝ විල නිච්චලං තපේති කියලා මේක විස්තර කරලා දෙනවා ආරම්මනේ ඒකාකාරයන පවත්තමානෝ අරමුණේ අපි ගන්නවා හිත පිම්බීම හැකිලිම හෝ ආනාපාන හෝ වම දකුණ යනවා අරමුණේ හිත කැඩුනයි කියලාවත් හිත කඩාගන්නේ අරමුණේ මේකාකාරව පවතින්න පුළුවන් ශක්තියක් එනවා. එහෙම පවත්නකොට ප්‍රතිපක්ෂේන අනවිභූතෝ මේ සත්‍ය බොජ්ජංග ධර්ම පහළ වීමට බාධා කරන්නා වූ කාමච්ඡන්ද ව්‍යාපාද තීනමිත උද්දච්ච කුච්ච කියනා වූ මේ නීවරණ ධර්ම අභිභවනය කරන්න දෙන්නේ නැහැ හිත. දුමාකාර වේගයකින් අරමුණෙන් අරමුණට අතරකට වෙන දෙයකට සතිය නැති බවවත් මට පශ්චාත්තාපය කියන කෙලෙසේ පහළ වෙන්න දෙන්නේ නැහැ. තමා වුණයි කියලා හෝ කම්පාවක් ඇති කරන්නේ. තමා වෙච්ච බව දාන්න. සද්දයක් කරන සද්දයා බව දාන්න. ඒක ගිය ගමන් ආය ආරමුණට එනවා. ආන්නේ විදිහට නීවරණයන්ට ඉඳ නොදෙන නිසා පටිපක්ඛේන අනබුගතෝ චිත්තං නිච්චලං විය. හරියට හිත නිශ්චල වුණා වගේ නිශ්චල නෙවෙයි මෙතන තියෙන ඉතාමත්ම වේගයක්. ආරමුණේ නැත්නම් අපි ගත්තොත් රූපාරම්මණයක් න රූපාරම්මණය කොච්චර වේගයෙන් ඇති වෙමින් නැති වෙමින් යනවාද ඒ හා සමාන වේගයකට හිත රත් වෙලා ගියේ. නාම ධර්ම ඊටත් වඩා සියුම්ව සියුම්ව ඇතිලා නැතිලා යනවාද ඒ හා සමානම හිත රත් වෙලා ගියේ. ඒක හදියට අර ජකඩ දෙක එක ගන්නට රත් වෙච්චාම වෙල්ඩින් කරන්න පුළුවන් වගේ ඒ අරමුණයි හිත දෙකම එක ගානට රත් වෙනකොට දෙක පැහැෙනවා. යා දෙක රත නොරත සමග පෑහීමක් නැත කියලා කියනවා. යා දෙ යකඩ දෙක එක ගානට රත් වෙලා නැත්නම් පෑහෙන්නේ නැහැ. ඒ වගේ තමයි අරමුණු කරකෙන වේගේ. නාම ධර්ම, රූප ධර්ම කරකෙන වේගයටම හිත සතියෙන් හොඳට රත් වෙලා දෙක යාවුනේ නැත්තම් පෑහෙන්නේ නැති වෙනවා. ලාකඩ අර යාදකේ රතන රත සමග පෑහිම නැත. ලාකඩේ එහෙම නැත එකක් රත් වෙත අංක පෑහෙත කියලා කියනවා. ඒක හරියන පෑහිල්ලක් නෙවෙයි. එකක් රත් වෙනකොට ලාකඩ කැල්ල ඇවිල්ලා අල්ලනවා. ඒක නෙවෙයි බුදුහාමුදුරුවෝ මෙතන කියන්නේ. නිසා යෝගාවචරය අතෙන්ට රත් වෙනකොට කොච්චරද කියනවනම් තමන්ගේ කය ඉන්න තැන වෙලාව මොනම දෙයක්වත් නැහැ. හොඳටම ධර්මතාවයට ධර්මතාවයේ මූල දීලා අර ප්‍රතිපක්ෂේන අනවිභූතෝ චිත්තං නිච්චලං විය. ඒ වේගයට මේ වේගය හරියනකොට හරියට නිශ්චල දෙයක් වාගේ. අර්බණ සමාධියකට බැසගත්තා වගේ. හිතේ පුදුම වේගයක් එන්න පටන් ගන්නවා. එතකොට එන සතිය නිසා ඇති වෙනා මේ ක්ෂණික සමාධිය තමයි කවදා හෝ තමන් ඉදිරියෙන් තියාගත්ත මූල කර්මස්ථානයේ අනිච්ච දුක්ඛ අනාත්ම දැකගන්න යථාභූත ඥානය පහළ වෙන්න පුළුවන්. මොකද ඒ තරම්ම වේගයෙන් අරමුණු වල තියෙන ධාතු රසය නාම ධර්ම වේවා රූප ධර්ම වේ ඒ වේගයටම හිත වේග වෙනකොට මේකේ එක්වදාකවත් චිත්තක්ෂණ දෙකක් එක හා සමාන නැත්තරමට මේක අනිත්‍ය බව තියෙනවා. ඒ කවුරක් කියලා දෙන්න ඕන අනිත්‍ය ලක්ෂණය ඒ තරම්ම පැහැෙන වතුරක නටන නැතිල වාගේ. ජල කඩක් උඩට වැස්සක් වහින්න වාගේ, මිරිඟුවක් නටන වාගේ. මුදුවර රත් වෙච්ච කබලකට අඹයට ටිකක් තලහත් ටිකක් දාපම පුපුරු ගහනවා වගේ සීරම කම්පා වෙන්න පටන් ගන්නවා. නමුත් යෝගාවචරය ඒකට සීලෙන් සමාධියෙන් ප්‍රඥාවෙන් ළඟා වෙච්ච නිසා සතිය නිසා කවදාකවත් මේක නුහුරු නෝක් අඩුවක් නෙමෙයි. ලබාපු උපයපු දෙයක් කියලා හොඳට සමීප වෙලා බලනකොට මේක පුරාම තියෙන්නේ. එකම චිත්තක්ෂණයකටවත් ස්පාසු නොදෙන පෙළෙන ගතියක්. කුල්ලකට දාලා පොළන්නවා වගේ. තවන ගතියක්. සත්‍යච්ඡය කර මේ ගිනි ගිනි ගිනි දඹුවක් අරගෙන අතට ඒ අතේ මේ අතට මාරු කරනවා අපි. අරහත පිච්චෙනකොට මේ අත ගන්න මේ අත පිච්චෙනකොට අර කොහොම කරත් පිච්චෙනවා. අන්නේ වගේ රූප සත්ත්ව ගන්ධ රස විශේෂයි මේ කය මේ ඇහැ මේ කන මේ නාසය දිව කය මන කියන මේ සෑම දෙයකම තියෙන්නේ 11 ගින්නක් අර ස්පාසාවක් නැහැ කියලා මේ දුකේ ස්වභාවය. උදේ ඉඳලා හැන්ද වෙනකන් ඒ පැත්ත මේ පැත්ත තමයි මේ තවන දෙයක් බව හොඳට තේරෙනවා. ඒකකොට තේරෙනකොට මේක තවත් මම කියනවා නම් මේක තවත් මගේ කියනවා නම් සරුවචනාංශ කියන කවදාකවත් ඒක තාර්කික මනසක් නම් වෙන්න බෑ. යදනිච්ඡං තන් දුක්ඛං. යං දුක්ඛං සදනත්තං. යමක් අනිත්‍ය නම් ඒකේ කාන්තික දුකයි. යමක් දුක නම් ඕක ආත්මයි කියලා කියන්න කවුරක්වත් කියන්නේ ආනේ ධර්ම හුදුවට පේන්නේ මොකක් තමයි ඉදිරිපත් කරපුවත් අරමුණට හිත මත් වෙලා නැහැ. හිත නතු වෙලා නැහැ. හිත සම්පූර්ණ තමන්ගේ ඒ තර්ක මනස සම්පූර්ණ විවෘත තියාගෙන අරමුණ වේග කරගෙන ගානට හිතත් කරගෙනවා. අන්න එතකොට තමයි මේ සතිය සම්බොජ්ජංගයක් බව තත්ත්වයටපත් වෙනවා. ඉතින් මේ සති සම්බොජ්ජංගය ඉස්සලා අපි ගත්තේ අර ඇති සති සම්බොජ්ජංගේ ඇති සති සම්බොජ්ජක් විතරට ආගන්න. නැති සති සම්බොජ්ජංගය නැති සති සම්බොජ්ජංගයක් විතර පටන් ගන්නවා. යථාච අනුප්පන්නස සති සම්බොජ්ජංගස උප්පාදාය. උප්පන්නෝ හොති තංච පජාන. යම් වෙලාවක සතිය නැති වෙලා ඕන්න දැන් සතිය පිහිටියා කියලා. එන්නකොටම අර ඉස්සල්ලාම සතිය කියන්නේ මොකද්ද මොනවද ඒකේ ලක්ෂණ රස කියලා අහකින්ද වෙලාවක් නැහැ. දැන් මගේ හිත නැවතත් ඔන්න අරමුණට ආවා. ඒ අරමුණ සමානට ප්‍රධාන කර්මස්ථානය වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඕන මූල කර්මස්ථානෙ ගිහිල්ලා වේදනාවක වෙන්න මො වේදනාව කියන බව සත්‍ය හොඳටම දන්න. එතකොට නූපන්නා වූ සත්‍යයක් උපන්න අවස්ථාවකින් කොට තේරුම් ගන්නවා. යථාච උපන්නස්ස සති සම්බොජ්ජංගස භාවනා පාරිපූර්ණිය සංචපජානාති යම් තැනක ඒ ඒ විදිහට එනේන වෙලාවේ මතුවෙන අරමුණ මත සතිය පිහිටවීමෙන් තමන්ගේ භාවනාවේ කවදාකවත් නැති විදිහට ඒ සතිය වේපුල්ල මට්ටමකට සතිය විසරද මට්ටමකට යන්න පුළුවන් නම් ඒ හැම සඳහම මෙන්න මෙච්චරයි කරන්න ඕනේ කියලා යෝගාවචරයට වැටෙන්න පටන් ගන්නවා. ගුරු රුත්ේ වෙලාවට කියන්නේ මේ සතිය මේ මූල කර්මස්ථාන දිගට පැවැත්වීම සඳහා ඔබ කුමක් කටයුතුද ඒ කරන්නේ? කකුල එහෙම කරාට කමක් කමන්නේ ඒකටත් කමන්නේ නැහැ. සක්මනේ නැගිටලා පරියන්කෙන් නැගිටලා සක්මන කියලා කම ඒකත් කමක් නැහැ. ඒ මොකද මේ தත්ත්වයේ ඉන්න වෙලාවට යෝගාවචරයට අපි හිතමු තද්ද වේදනාවක් එනවා. යෝගාවචරය මාට වේදනාව ඉවසාගෙන ඉන්න තේරෙනවා. මේකත් වැඩිය ලේසි මට ටිකක් කකුල දිග ඇරලා ඒ දිග යන්න දාන වේදනාව නිසා මම කකුල දිග යන බව හිමීට යෝගාවචර කෙරෙහි නැවතිල්ලේ දිග යනකොට ආයෙත් අරමුණට ගන්න පුළුවන්. ටික වෙලාවකට තුන දැන් මේක වේලාව ගිහිල්ලා හිතේ ධෛර්යය අඩු වෙලා කායික ශක්තිය අඩු වෙලා හිතේ ධෛර්යය අඩු වෙලා ඒක හොඳම වෙලේ තමයි සක්මන්ට කියලා යෝගාවචරය මේ මම පරියන්කේ ඉන්නේ වේදනාවක් නිසා කාලය ගත වෙන නිසා මම දැන් සක්මන්ට යන්නේ කියලා අර තෙල් කලයක් ඔළුවෙන් ගත්ත මනුස්සයා ඒකෙන් කඳුලක්වත් හැලෙන්නේ නැති වෙන්න මහා පිරිසක් මැද ගෙනියන්න ආසේ තමයි මේ ඉඳගෙන ඉන්න ඉරියව්වෙන් නැගිටලා ගිහලා සක්මනට ගියා අර නතර වෙච්ච තැන ඉඳලාම විදර්ශනා ඥාන සක්මන්ට යනවා පුදුම හිතෙනවා ඉස්සර නම් මේ වෙනකොට හරියට වීදුරු භාණ්ඩයක් පොළවේ වැහුවා වගේ සති සමාධි කැඩෙනවා. නමුත් මේ වෙලාවේ ඉරියව්ව මාරු කරාට මොනම කෙරුවක්වත් සතිය කැඩෙන්නේ නැතුව යන්න පුළුවන් ශක්තියකට එනවා. ඒ වෙලාවට තමයි අපිට කියන්න පුළුවන් වෙන්නේ දැන් සතිය භාවනාවෙන් පරිපූර්ණත්වයට යන්නයි මේ හදන්නේ. හදන්න හැදුවත් කැඩෙන්නේ නැති මට්ටමට යනවා. සමහරට නිින්දදී පවා. නිින්දට යනකම්ම තිබින හීනෙමුත් හීන පෙන්නේ සතිය සම්බන්ධව. උනාරි කරදරයක් වෙනවා. කරදරයක් වෙච්ච ගමන් සතියමත් වීම අවශ්‍ය බව පේන තරමටම සතිය භාවනාවෙන් පිළිපොක් බවටපත් වෙනවා. ආනේක සම්බන්ධයෙන් ඔය සතිපට්ඨානමේ සංයුත්තනිකායේ බොජ්ජංග වර්ගයේ බොජ්ජංග බොජ්ජංග අරවලේ බොජ්ජංග සූත්‍ර වල සඳහන් වෙනවා මෙන්න මේ විදිහට සතිය වඩා වර්ධනය වීම සඳහා නැත්නම් භාවනාවෙන් කෙලපැමිණීම සඳහා කෝච බික්කවේ ආහාරෝ අනුපන්නස්සව සති සම්පජ්ජංගත උපාදාය මහණෙනි මේ නෝපන්නා වූ සති සම්පොජ්ජංගේ ඉපදීම පිණිස මොකද ආහාරය වෙන්නේ නැත්නම් ඒකට ආසන්න ජීවිත පෝෂණය අපි කියනවා නම් විපස්සනා වශයෙන් අපි මේකට අනුග්‍රහ කරනවා අපි ගහකට නම් පොහොර දානවා සතෙකුට කැම ටිකක් දෙනවා අන්නේ වගේ කෝච බික්කවේ ආහාරෝ මේ සර්වචනංශ මේ සූත්‍රයේ අන්තිම කොටස ගැන මම මේ මතක් කරන්නේ මුල බොහොම <clears throat> කියවන්න බොහොම වටිනා සූත්‍ර ටිකක් ඒකේ තියෙන්නේ. කියවලා බලන්න. කෝච ආහාරෝ uppannස සතිපන්නස උපාදාය uppannස සති සම්බොජ්ජංගස භාවනා පාරිපූර්ණිය. ඉපදුනා වූ සති සම්බොජ්ජංගයේ භාවනාවේ පිළිබෙන් බවට යෑම සඳහා කුමක්ද ආහාරය? මේකයි සරුවචනාංශයේ යම් කිසි උත්තරයක් දෙීමට ඉස්සලා ප්‍රශ්නය ගොනු කරන ආකාරය. නාසිකාපසේ ගොනු කරනවා යම් කිසි කෙනෙකුට සතිය නැත්තම් ඒ සතිය ඉපදවීම සඳහා උපන්නා වූ සතිය භාවනානුකූලව වඩා වර්ධනය වීම සඳහා කුමක්ද උට ඔහු විසින් සතියට ජීතු ආහාරය භාවනාවටද ජීතු ආහාරය එතෙන් දරුවචන සඳහන් කරනවා යෝනිසෝමනසිකාරය තමයි මේකට දෙන්න තියෙන කිට්ටුම ආහාර යෝනිසෝමනසිකාරය කියනවනම් පඨමනසිකාරය කියලා කියනවා මේකට තමන් හරි පාරට දාගන්න කරන්න තියෙන ඕනම දෙයක් හැපයි මේ වෙලාවේ. ඕනම දෙයක් කළා නැවත සතිය පිහිටවන්න පුළුවන් නම් ඒව මාරු කරලා හෝ අඩු ගානේ අරමුණ නැතුව ඉන්නවාදී බුද්ධහනුසෙතේ හිත යොදලා හෝ ආපව අරමුණට ගන්න පුළුවන් නම් හොඳයි. මෛත්‍රියට හිත යොදලා හෝ අරමුණට ගන්න පුළුවන් නම් හොඳයි. අරමුණ පෙයි නැත්නම් ආයේ ඉඳගෙන ඉන්න ස්වභාවය බලලා හෝ අරමුණට ගන්න එක හොඳයි. ආන්නේ විදියට කළ යුතු ප්‍රයත්නය කරලා යෝනිසෝමනසිකාරය යොදවගෙන කටයුතු කරනවා නම් ඒක තමයි නූපන්නා වූ සත්‍ය ඇති කිරීමටත් උපන්නා වූ සත්‍ය භාවනා මාර්ගයෙන් දියුණු පවන වීමටත් ඇති ආහාරය වශයෙන් සරුවචනසේ සඳහන් කරනවා. ඒක නිසා තත්ත යෝනිසෝමනසිකාරෝ බහුලීකාරෝ අයමාහාරෝ අපෝ අනුප්පන්නස්සවා සති සම්බොජ්ජංගස උපාදාය උප්පන්නස්සවා සති සම්බොජ්ජංගාය භාවනා පාරිපෝරිය. යෝනිසෝමනසිකාරයේ බහුල කිරීමයි යෝනිසෝමනසිකාරයේමයි ආහාරය වෙන්නේ මේ නැති වුණා වූ සතිය ඇති කරගන්නත් ඇති වුණා වූ සතිය භාවනාවෙන් ජීවුන පානු කරගන්නත් ඊට පස්සේ සරුවචනස අනාහාරය මොකක්ද කිය. ආහාර නොවන දේ මොකක්ද? මේ සති සම්බොජ්ජංගේ ඇති වෙච්ච එක නැති වෙච්ච එක ඇති කරන්නත් ඇති වෙච්ච එක ජීවුන පානු කිරීමටත් නොකල යුත්තේ මොකක්ද? අනාහාරය මොකද? අමනසිකාරය කියලා කියනවා. මෙනෙහි නොකිරීම ඒක නිසා අපි තේරුම් අරගන්න ඕනේ මේ භාවනා කරනකොට මුලින් ඉඳලාම කියලා දෙනවා ආස්වාදයේ කරනකොට ආස්වාසයෙන් මෙනෙහි කරන්න. ප්‍රසවාසයේ කරනකොට ප්‍රසවාසයෙන් මෙනෙහි කරන්න. ආස්වාස ප්‍රසවාස මෙනෙහි කරමින් යනකොට යම් ආකාරයකට ආධුනික යෝගාවචරයට ශබ්ද වේදනා හිතිලි බාධා වෙනවා නම් ඒක ප්‍රකට නම් ඒක මෙනෙහි කරන්න. මෙනෙහි කළා ආය ආරමුණට ආවට පස්සේ මෙනෙහි කිරීමෙදි කියන්නේ. යම් වෙලාවක දක්වා යෝගාවචරයාගේ ඇතිවිල්වීම පිටවීම වෙන් වෙලා පේනවා. පිම්බීම හැකිලිම කරන කෙනාගේ පිම්බීම හැකිලිම වෙන් වෙලා පේනවා. ඒක ඒ තාලෙම මෙනෙහි කරන්නේ. ඇතුල් වෙනවා පිට වෙනද පිම්බෙනවා හැකිනවා. යම් වෙලාවක පටන් ඒ වෙනස නැත්තම් මෙනෙහි කිරීම මාරු කරනවා. දැනෙනවා දැනෙනවා කියලා මෙනෙහි කරනවා. මෙනෙහි කරන ගියාට පස්සේ අරමුණත් හිතත් සම්පූර්ණ යා වෙලා සීහිලා පැහැහිලා ගියාට පස්සේ යෝගාවචරයට අරමුණ මූණට මූණ දාලා හිටින්න දැපෙන දමා ගන්න පුළුවන් තත්යකට එනවා. ඊයාවට පස්සේ ආයෙ සැරයක් අර වාගෙම මූල කර්මස්ථානේ පේන්න ගන්න. වරින් වර පේනවා නොපේනවා පේනවා පේන පේන වෙලාවදී පේන පේන වශයෙන් වේග නැති උනත් ටික ටික මෙනෙහි කරා. ඒක නින්දට වැටීමක් වෙන්නේ නැහැ. හිත අවදිමත් වෙනවා තියෙන සංඥාව ස්ථිර වෙනවා. මම දැන් ඉන්නේ මූල කර්මස්ථානේ බවක් දාන්න. එහෙනම් මම ඉන්නේ සද්දක වේදනාක හිතිල බව හෝ දාන්න. එතකොට මේ මෙනෙහි කිරීම තියෙනවා නම් ඒ යෝගාවචරයට ධෛර්යයක් එනවා සතිය තියෙනකොට සතිය තියෙන බව දැන ගැනීමට මෙනෙහි කිරීම රුකුලක් වෙනවා කන්නාඩිකින් මූණ බැලුවා සතිය නැතිකොට නැති බව දැනගන්නත් මෙනෙහි කිරීම රුකුලක් වෙනවා මේ මේ විදිහට මානසිකාර්ය පැවැත්වීම මෙනෙහි කිරීම පැවැත්වීම දිගට කරනවා නම් ඒ යෝගාවචරා විපස්සනා වාසයෙන් කරන අනුග්‍රහය වශයෙන් පෙන්වලා දෙනවා මුත් යෝගාවචරය යම් වෙලාවක දැන් මට හොඳට සතිය තියෙනවා මට දැන් අරමුණ කී කරුයි ඒ සමන් දැන් මෙනෙහි කෙරුවේ නතර කමක් නැහැ කියලා කෙරුවොත් බොහෝ විට සිදු වෙන්නේ මොකද්ද අරමුණක් නැහැ නීවරණක් නැහැ හිත නින්දට වැටෙනවා එනක පාට ගැස්සෙන්න පටන් ගන්නවා මම දැන් මොකද කරන්න ඕන කියන සැක පහළ වෙනවා අන්නේ සැක පහළ නොවීම පිණිස යෝනිසෝමනස්කාරය පතමනසිකාරය නැත්නම් ඉදිරිපත් වෙලා තියෙන දෙයට ඒ මෙනෙහි කිරීම නම් කිරීම දිගට කරනවා ඒක තමයි සර්වඥාන්සේ පෙන්ලා දීලා තියෙන්නේ භාවනාවට ආහාරය නැත්නම් මේ සතියට ආහාරය. ඒක නොකරනවා නම් අනාහාරයි. ඒක निराහාර වෙලා මිලාන වෙලා ක්ලාන්ත ගති පහළ වෙන්න පටන් ගන්නවා. ඒ නිසා යෝගාවචරය මතක තියාගෙන ඉන්න ඕනේ හැමදාම කොච්චර සතිය තිබුණත් ඒ සතිය තව තවත් නැති සතිය ඇති කරගන්න හෝ ඇති සතිය ජීවුන පහුණු කරගන්න මේ මෙනෙහි කිරීමේ අතුර මෙනෙහි කිරීමේ යාන්ත්‍රණය දිගට පවත්වනවා නම් ඒ යෝගාවචරය කොතරක්වත් බහන හිරවීමක් වෙන්නේ ඒ කියන්නේ අපිට කියන්න බෑ සතිපට්ඨානේ වඩපරට හැම කෙනාම රහත් වෙනවයි කිය. හැම කෙනාම සෝවාන් වෙනවා හැම කෙනාම එහෙම නැත්නම් ධානයකට යනවායි කියලා. නමුත් මෙනෙහි කිරීම කරනකන් යෝගාවචරය තමන්ගේ ගෙනාපු උපනිෂේ සම්පatti මට්ටමට කිල්ලවරට යනකම්ම තල්ලු කරගෙන යනවා. ඒ නිසා මේ මෙනෙහි කිරීම තමයි ඉතින් අපිට භාවනා කරනවා කියන එක මොකක්ද කියලා අහුවොත් අරමුණ මෙනෙහි කරනවා කියන එක තමයි කියන්නේ. ඒ නිසා අරමුණ කියන්නේ තමන් භාවනා කරපු හැටි කියන්නේ මොකද්ද මෙනෙහි කරපු හැටි. ඒකට භාවනා වැඩ හිච්ච හැටි කියන්නේ. ආනෝටි කරගෙන යනවනම් ටික කාලෙකදී තමන්න ගුරුවරයෙක් නැතුව පවා කමඨහං සුද්ධ කිරීමේ ශක්තිය ඇති වෙනවා. එහෙම නැත්නම් හැමදාම කරපු අරමුණ මොකද්ද? මෙනෙහි කරපු හැටි මොකද්ද? තේරුණ හැටි මොකද්ද කියන එක තේරුම් ගත්තත් නැත්නම් හැමදාම අතනින් මෙතනින් අත්දැකීම් ප්‍රකාශ වෙනවා. කොහෙන් ඇවිල්ලා කොහෙන් ගියාද කියලා හොයාගන්න බැරි වෙනවා. එතකොට සතිය තිබිලා මේ කතා කරන ධර්මන ගැන කතා කරනවද සතිය නැතුව සම්පූර්ණයෙන් හිත හිතවිලි දිගේ හීන දිගේ ගිහිල්ලා තියෙනවා කියලා ගුරුවරයාට තේරෙන්නේ නැති වෙනවා. ඒක නිසා මානසිකාර්යය යෝනිසෝ මානසිකාර්යයයි නැති සත්‍ය ඇති කිරීමට පොට. ඇති සත්‍ය දියුණු පවුණු කිරීමට පොට. ඒ නොමෙනෙහි කිරීමයි අමනසිකාර්යයයි සතිය නිරාහාර කිරීමට ක්‍රමය. සතිය ක්ලාන්ත වීමට ඇති ක්‍රමය. ඒ නිසා පහු වෙනකොට පහු වෙනට යෝගාවචරයට තේින පටන් අර ගන්නවා අපේ මේ හිත පුළුවන් තරම් කෙලෙස් වලින් තොරව දිගට පවත්වන්න නම් අපි කරන සෑම වැඩකදීම අවශ්‍ය ප්‍රමාණයට මෙනෙහි කරමින් මෙනෙහි කරමින් එළඹ සිට සිහිය ඇති කළ දෙන්න ඕනේ. ඒක දුන්නාට පස්සේ අන්තිමට ඒක විශේෂ මෙනෙහි කිරීම නොකලත් ඉබේම සිද්ධ වෙන්න පටන් ගන්නවා. මෙනෙහි කිරීම දැන් අවශ්‍ය නැති බවත් යෝගාවචරයටම වැටෙනවා. ඒකට ඒක බහා තබනවා. ආය ඕන වුණොත් ආය ගන්න. ඒ තරමට යෝගාවචරය මේක පිළිබඳව පරිචයක් වුණාක් ඇති කරගන්න පුළුවන් ශක්තියක් ඇති වෙනවා. මේ විදිහට තමයි මේ සති බලය සති ඉන්ද්‍රියක් බාටපත් වෙලා සති සම්බොජ්ජංගයක් බාටපත් වෙන්නේ. මෙතෙන් එනකොට යෝගාවචරය ඒ කරන ප්‍රයත්න ප්‍රදේශය යොදන වීර්ය ප්‍රදේශය එnde ende ende අඩු වෙලා අනායාසව එහෙම නැත්නම් ප්‍රයෝග පටිච්චසම්භ කියලා කියනවා කරන ප්‍රයෝග බහතබමේ මේක අර බයිසිකල් එකේ හැන්ඩල් එක අතහැරලා යනවා වගේ යන්න පටන් අරගන්නවා. ඒක එන්නේ අර කල්ැතුව Taman ඇති කරගත්තා වූ සද්ධා විරිය සති සමාධි ප්‍රඥා කියන ධර්ම පොළවේ ගහ ගහ අප්ප අප්ප හදමින් හදමින් කියලා දවසක දෙක මේක පිරිචි තත්තරේ එනවා මුදුන්පත් පිරිචි තත්තරේ එනවා ආවට පස්සේ තේනවා ඊව මට්ටමට ආවට පස්සේ ඊව විසින් මේව නඩත්තු කරන ශක්තියක් තියෙනවා කෙලෙස් හිතින් කෙලෙස් පැත්තට අල්ලගෙන ගිහිල්ලා කෙලෙස් වලින්ම කෙලෙසලා දානවා වගේ ධර්මතාව ටික කොට ගහනකොට ඒක ඒකටම ගැම්මක් ඇති කරලා දෙනවා. අපිට තියෙන එක නිරීක්ෂණය කරන එක විතරයි. හැබැයි යම්ම වෙලාවක වගේ කඩාවැටීමක් වුණොත් පශ්චාත්තාප වෙන්නේ නැතුව ආය මුලට ගිහිල්ලා මුල ඉඳලාම හදාන හදාන යනකොට වැටෙන්න වැටෙන්න හැමදාම පටන් ගන්න මේ තැන අලුතෙන් යෝගාවචරයට ආදර්ශයක් වෙනවා. තමන්ගේම වැරදි ආදර්ශයක් වෙලා කොච්චර වැටුණත් නැවත නැවත නැගිටින්න පුළුවන් ශක්තියක් ඇති වෙනවා. කොච්චර පයින් ගහුවත් නැගිටිනට බෝනික්ක જાතියක් එන්නේ අන්නේ බෝනික්ක වා. එනිසා මේ බුද්ධලගේ මේ වැඩෙන්නේ මොකද්ද? අෂ්ටලෝක ධර්මයේ කම්පා වෙන්නේ නැති ගතිය. මේ නිසා අෂ්ටලෝක ධර්මයේ භාවනා කරයි කියලා හිතන්න එපා. ඒව භාවනා කරන්න ඒව හැමදාම හැරෙනවා. ලාභ කොච්චර දෝ හම් වෙනා වගේම යෝගාවචරය කියලා පින් කෙරුවයි කියලා භාවනා කරලා පාඩු නොවි ඉන්නේ හැමදම පාඩු සිද්ධ වෙනවා. ඒ වගේම සැප වගේම දුක් ලැබෙනවා. හොඳ වගේම නරක ඇහෙනවා. ඒ කොච්චර වුණත් යෝගාවචර මතක තියාගන්න ඕනේ මේ වගේ දිනෝසැලෙන ගතිය තමයි භාවනාවේ අග්‍රඵලය. නිසා ඔය මංගල සූත්‍රයේ වගේ සඳහන් කරනකොට කියනවා මාර්ගඵල නිවන ලැබුණාට පස්සේ තමයි කියන්නේ අෂ්ටෝක ධර්මයේ කම්පා නොවීමේ ශක්තිය උට ලැබෙනවා කියන්නේ. නිසා හුඟව දෙනෙක් හිතාගෙන ඉන්නවා මේ අෂ්ටෝක ධර්මයේ කම්පා වීම යුතුයකමක් කියලා. කවුරු හරි කන ගන්නොත් අපිත් මූණෙන් ළඟන ඉන්නම ඕනේ. අපි සතුටින් හිටියොත් ඒක හොඳ නැහැ. ඉතින් එහෙමනම් වෙන්නේ මොකද්ද? ඒක බෝවෙන් ලෙඩක් වඩටපත් වෙනවා. අපි ඒක නෙවෙයි හිතන්න තියෙන්නේ. කවුරු කොහොම හිටියත් වර්තමාන වශයෙන් සතුටින් ජීවත් වෙන ගතිය ආවොත් වැඩි පිරිසක් එහෙම ඉන්නවනම් අර කනගාටු වෙන කට්ටියක තියෙන මේ ඒ ගතිත් හොදලා මකලා යන්න පුළුවන් ශක්තියකට එනවා. එතකොට ඒක ඇති වෙන මේ කම්පන චංචල බොහොම සෞඛ්‍ය සම්පන්නයි. සුවේලවන සුළුයි. ඇත්තටම බොජ්ජංග ධර්ම ටිකනේ ਸਰවඥාන්සේ ඉදුණක් කියන්නේ. චුන්න ආමතුරණ මතක් කරලා කියලා චුන්ද එහෙනම් මට බොජ්ජංග ධර්ම ටිකක් කියන්න කියලා. කියනකොට ਸਰවඥාන්සේ සනීප වෙනවා. මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ ළඟට ගිහිල්ලා ਸਰවඥාන්සේ අහනවා කාශ්‍යප දැන් ලේද සනීපයිනේ හොඳ නේද? අනේ නෑ ස්වාමීන් වහන්සේ හොඳම නෑ හොඳටම අමාරුයි කියලා. ඍජුවම කතා කරලා කියනවා. දැන් අඩු වෙමින් නේද යන්නේ තුනේ නෑ ස්වාමීන් වහන්සේ තුනේ වෙන්න වැඩිමයි. එතෙන්දි කියනවා එහෙමනම් බොජ්ජංග ධර්ම අතට හේතුව දාන්න. ඒ මොකද ඒකවල තියෙන